වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදායිමං උපජ්ජති ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුද්ධති කින්වත් නෑනියෝගේ ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් හැම දිනාම අවස්ථානුකූලව උනත් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඊටාම ගැඹුරු ගැඹුරු ස්වභාවයෙන් යුක්ත ගැඹුරු අරුත්යක් ඇති දහමක් පැහැදිලි කරන්න පුළුවන් භාෂාවක් තමයි සූත්‍ර පාඨයක් තමයි මාතෘකා කළේ. හිතකදුවත් ඒකට කාලේ නම් ගොඩාක් මතේ මම හිතන තෑග්ග විතර වගේ තියෙන්නේ. ඉතින් එක කෙටි කළා කියනකොට අපිට අර්ථය ගොඩාක් අඩුවේ. නමුත් මේ දේශනාව මේ පිටුම් හොඳින් සෝනේ කරන්නට ඕනේ. මම වටපිටාව මේ මොහොතදී වැඩි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද අවශ්‍ය දහම් කාරණා විස්තර කරන්න කාලෙ මදි නිසා නමුත් කෙටියෙන් නමුත් මතක තබා ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ අපි හැම දිනම මේ ඉමක් කොනක් වරක් දෙයක් නැති සංසාරේ ඒ මේ අසදුවන සරිසරන සත්‍යෝ ඉතින් නිකම්ම දුවන සැරිසරනවා නෙමෙයි මේ සසරේ මේ අත දුවනකොට සැරිසරනකොට අනේක දුක් වේදනාවන් විඳින්ච වෙනවා සතර අපායන්ට වැටලා දුක් විඳින්ච වෙනවා ඒ මේ ධර්මය අවබෝධ නොවුණු නිසා ඉතින් මේ ධර්මය අවබෝධ කරගත්තොත් මේ දුක්ඛාගත සසරම අපිට නිමා කරගන්නට පුළුවන් ඉතින් පින්වත්නි මම අද දේශනාව සඳහා මාත්‍රිකා කලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝම වචනා දඟුරු ධම් කාරණාවක් නිර්මාණය වෙන පටිච්චසමුප්පාද දේශනාව ගැන සූත්‍ර පාඨය. සත්‍යගතන වහන්සේ දේශනා කරන්නේ ඉමස්මෙන් සති ඉදං හෝති මස උපාදාය මං උපජ්ජති. මේ ඇති කල්හි මේ වෙනවා මේ ධර්මයන්ගේ ඇතිවීමෙන් මේ ධර්මය හටගන්නවා හිමස්මින් අසති දන් නොහෝති මේ මේ නැති කලි මේ නොවේ හිමස්ස නිරෝධා හිමන් නිරුද්ධති මේ නැතිවීම මේ ධර්මයේ නැති වෙනවා කියලා පෙන්වනවා එතකොට මේ ධර්මයේ ඇතිවීමෙන් මේ ධර්මයේ හත ගන්නවා ඇති වෙනවා මේ ධර්මයාගේ හත ගැනීම මේ ධර්මය හත ගන්නවා කියන කාරණාව පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ මොකටද මෙන්න මේ පටිච්ච සම්පදාය ධර්මතාවය සඳහා අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති කලි සංඛාර නැමැති ධර්මතාවය වෙනවා අවිද්‍යාව නැමැති ධර්මතාවය හට ගැනීමෙන් සංඛාර නැමැති ධර්මතාවය හට ගන්නවා කියන එකට තමයි ීමස්මින් සති ඉදං හෝති මස් උප්පාදායි මං උප්පජ්ජති ඊට පස්සේ සංඛාරය නැමැති ධර්මතාවය නිසා විඥානය නැමැති ධර්මතාවය වෙනවා සංඛාරය නැමැති ධර්මතාවය හට ගැනීමෙන් විඥාන නැමැති ධර්මතාවය හට ගන්නවා කියලා මේ වගේ පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එකට එකින් එකට විස්තර කරනවා කෙලවරටම භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං කියන ධර්මය භවයේ කියන ජාතිය කියන ධර්මතාවය ඇති කල්හි ජරා මරණ කියන ධර්මතාවය ඇති වෙනවා ජාතිය කියන ධර්මතාවය හත ගැනීමෙන් ජරා මරණ කියන ධර්මතාවය හත ගන්නවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඉමස්මින් අසති ඉදන් නොහෝති අවිද්‍යාව කියන ධර්මතාවය නැති කල්ලි සංඛාර කියන ධර්මතාවය නොවේ. ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉමන් නිරුද්ධති අවිද්‍යාව නැති ධර්මතාවය නිරුද්ධ වුණාම සංඛාරයේ නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. එතකොට මේ විදිහට ජාතිය නැමැති ධර්මතාවය නැති කලෙහි ජරා මරණ නැමැති ධර්මතාවය නොවේ. ජාතිය කියන ධර්මතාවය නිරුද්ධ වීමෙන් ජරා මරණ ධර්මය නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේ කෙටි කල්ල පරිසම්පන්න මතකල මෙන්න මේකයි එීම ඒ දේශනා පාඨයේ තේරුම. ඉතින් තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨාන පටිච්චසමුප්පාද දේශනාව දේශනා කරනකොට ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරන දවසක් ස්වාමීනි අද්භූතයි ආශ්චර්යයි මේ පටිච්චසමුපාදේ ඊටාම ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි නමුත් මේ පටිච්චසමුපාදයෙන් මට නොගැඹුරු වූවක් වගේ බොහොම සරලව වැටහෙනවා කියලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාහේවං ආනන්ද මාහේවං කියන ආනන්ද එහෙම කියන්ට එපා. ආනන්ද එහෙම කියන්ට එපා. මේ පටිච්ච සමුප්පාද නැමැති ධර්මතාවයේ තේරුම් නොගත් නිසා තේරුම් නොගැනීම නිසා මේ බොහෝ සත්‍ය මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදි වියන්නන්ගේ නූල් පැටියක් වගේ ගෙතුණු කන ගාලක් වගේ පැටළුණු කබ ගාලක් වගේ ගෙතුණු කන බිස්සක් වගේ අවුල් කරගෙන පටලවාගෙන වරදවාගෙන මේ දුක්සහගත සසර නොයික් මොනවා කියලා. ඉතින් මේ පටිච්චසමුපාද ස්වභාවය තුනේ ලෝකයාට ගැඹුරු ගැඹුරු ස්වභාවයෙන් යුක්ත ධර්මයක් මේ ධර්මයේ අනවබෝධය නිසාම මේ සසර දුකටපත් වෙන්නේ. ඉතින් පටිච්චසමුපාද ධර්මය තේරුම් කරගන්න පුළුවන් නම් පින්වත්නි ඒකෙන් අපේ ජීවිතයට බොහෝ පිටිවහලක් රැකවරණයක් ලැබෙනවා මේ සද්ධර්මයම අවබෝධ වුණා යන ගණයට යනවා යෝ ධම්මං පසති සෝ පටිච්ච සම්පාදං පසති යෝ පටිච්ච සම්පාදං පසති සෝ ධම්මං පසති යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය දැනගත්තොත් දැක්කොත් අවබෝධ කරගත්තොත් එයා ධර්මය දැනගත්ත දැකගත්ත අවබෝධ කරගත්ත යමෙක් ධර්මය දැනගත්ත දැකගත්ත අවබෝධ කරගත්ත යන ධනෙට යනවා නම් එයා පටිච්චසමුපාදය දැනගත්ත දැකගත්ත අවබෝධ කරගත්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ නිසා මේ පටිච්චසමුපාද ධර්මය නොදන්නා කම නිසායි මේ දුක්ඛගත සසර අපිට ඉක්මවා ගන්නට නොහැකිකම තියෙන්නේ. ඒ නිසා මේ <clears throat> පටිච්චසමුප්පාද ධර්මය මම බොහොම සරලව අපේ ජීවිතයට ප්‍රතිපදාවක් ගොඩනගෙන ආකාරයට මම පෙන්වන්න උත්සාහවත් වෙනවා හැමදෙනාම බොහොම වමනාවෙන් තේරුම් ගන්න ඕනේ. කිමතුනි අපි කවුරුත් අහලා ඇති අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං කියලා මෙන්න මේ ධර්මතා ටිකක් වෙනවා. කින්වත්නි මේ ටික පටිච්ච සමුපාදයේ නිෂ්පර්යායයි කියලා හඳුන්වනවා. නිෂ්පර්යාය කියලා කියන්නේ දැන් මේ හරියට ධර්ම දේශනාවක මාත්‍රකාවක් වගේ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය පටිච්ච සමුප්පාද කියලා කියන්නේ ඵලයන් උපදවන හේතු කියන අර්ථයෙන්. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුන්ගෙන් හටගත් ඵලයක් වෙන අර්ථයෙන්. මේ පටිච්ච සමුප්පාද අංග ටිකම පටිච්ච සමුප්පාදද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා ඒ කිව්වේ අවිද්‍යාවට පටිච්ච සමුප්පාදය කියලා කියන එක කියන්නේ ඵලයන් උපදවන හේතුවක් කියන අදහසින් සංඛාරයට පටිච්ච සමුප්පන්න කියනවා ඵලයේ හේතුවකින් හටගත් අදහසින් නැවත සංඛාරයට පටිච්ච සමුප්පාදය කියනවා හේතුවක් ඇති කරන අර්ථයෙන් විඥාණයට පටිච්ච සමුප්පන්නේ කියනවා. ඵලයක් සංකාරය නිසා හටගත් අස්සේ මේ විදිහට මේ අංග 12ම පටිච්ච සමුප්පාදද වෙන පටිච්ච සමුප්පන්නද වෙන. ඒ ඵලයන් උපදවන හේතුද වෙන හේතුන්ගෙන් හටගත් ඵලයන්ද වන න්‍යාය දකින්න. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාද ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ නිෂ්පරියායකින් ඒ කියන්නේ එක ක්‍රමයකට එක න්‍යායකින් පෙන්වන්නේ නෙමෙයි සමස්තයක් වශයෙන්ම වෙන සිද්ධියක් වෙන්නේ. අපි පටිච්චසමුපාදය දැනගන්නවා දැකගන්නවා නම් ඕක ඇතුලේ බොහෝ ප්‍රභේද තියෙනවා විස්තර කරන්න. අපි මෙහෙම මතක් කළොත් සියලු සත්‍යෝ මරණයට පත්වෙත් කියලා කිව්වොත් මෙන්න මේකට කියනවා නිෂ්පරියාය කියලා. හරියායක් ක්‍රමයකින් නැතුව සියලුම දැනක මරණය කියලා කියනනම් ඔක්කොම ටික තනි වචනකින් පෙන්වන එකට කියන නිෂ්පර්යාය. අපි කිව්වොත් මිනිස්සුෝ මැරෙනවා කියලා කිව්වහම ඒකට කියන පර්යායක් කියලා. මොකද මේ වෙලාවේදී මිනිස්යන්ගේ මරණය ගැන විතරයි කතා කළේ දෙවියන්ගේ මරණයක් හෝ බ්‍රහ්මයන්ගේ මරණයක් හෝ තිරසංගත සත්තුන්ගේ මරණයක් ගැන කතා කළේ නැහැ. සියලු සත්වයෝ මරනවා කියන වචනේ කිව්වහම ආයෙ දෙවියෝ ගැන, බ්‍රහ්මයෝ ගැන, මනුස්ස නැතිරසන් ගැන කියලා වෙන වෙනම ඕනන්නේ ඒ වගේ සියලු සත්වයෝ මරනවා කියන වගේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා නිෂ්පර්යායකින් දේශනා කළේ. එතකොට තව ඕකේ ප්‍රභේද තියෙනවා කියන උතුනේ අවිද්‍යාපච්චය සංඛාරා කියනකොට අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය උනේ හේතු උනේ කොහොමද කියලා තව විස්තර කරන්න බුද කරුණු කියනවා. ඒ කියන්නේ අවිද්‍යාව සංඛාරයට හේතු නැමැති ධර්මතාවයෙන් ප්‍රත්‍ය වුණා. ඒ වගේම අවිද්‍යාව සංඛාරයට සම්ප්‍රයුක්ත යෙදීම් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා. අවිද්‍යාව සංඛාරයට අන්‍යමඤ්ඤ නැත්නම් ඔවුන්ට උපකාරීව ප්‍රත්‍ය වුණා. අවිද්‍යාව සංඛාරයට නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රතිමතු මේ වගේ තව ගොඩේ කාරණා තියෙයි. නමුත් මම මෙතෙන්දි ගත්ත ඒ වගේ ගැඹුරු ධහමක් පෙන්වන්න කියන්න නෙමෙයි බොහොම කෙටි ටිකක්. නමුත් මෙතෙන්දි මතක් කළේ පටිච්ච සම්පදාය කියන මෙන්න මේ වගේ විශාල ප්‍රභේදයක් වෙන ධර්මතා ටිකක් ඒ ටික තේරුම් ගත්තොත් තමයි අපිට මේ ධහම හරියට තේරෙන්නේ. නමුත් මෙතනදී එක කාරණාවක් තේරුම් ගමු අපි. යම්කිසි වැඩක් අපි කරන්නේ යම්කිසි දෙයක් බලාපොරොත්තු යම් මහත්මේ ගොවිතැන් කටයුත්තක් හරි කරන්නේ ඒකින් ආදායමක් අස්වැන්නක් බලාපොරොත්තු ඒ වගේ මේ පටිච්ච සම්පදාය අංග ටික අපි ඉගෙනගෙන මෙනෙහි කරන්නේ ඇයි මෙනෙහි කළ යුත්තේ මොකටද කියන ටික ඉස්සෙල්ලා අපි තේරුම් ගන්නට ඕනේ අවිද්‍යාව නිසා සංඛාර වෙනවා සංඛාර නිසා විඥානය වෙනවා විඥානය නිසා නාම රූප වෙනවා කියලා මේ විදිහට ජරා මරණ දක්වා අවිද්‍යාව නැති වුණු සංඛාරය නැති වෙනවා සංඛාරය නැතිවීමෙන් විඥානය නැති වෙනවා කියලා ජරා මරණ නිරෝධය දක්වා මේ විදිහට මෙනෙහි කරන්නේ ඇයි අපි මේ විදිහට මෙනෙහි කරන්නේ කිමොත් තුනි යම් කිසි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේ විදිහට අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කළාම උත්තරයක් ලැබෙනවා. ඕක මේක මුතුන්ද තවත් හොඳට බලා ගන්නවා නම් බලා ගන්න පුළුවන් දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ වගේ සූත්‍රවලදී ඔය ස්වභාවය තථාගතයන් හොඳට පෙන්වලා තියෙනවා. අපි ඒක අවස්ථානුකූලව පොඩ්ඩක් බලමු. කින්නතුනි මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා පෙන්වන මේ ධර්මතා 12 අපේ ජීවිතය කියලා කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. එතකොට ওই ධර්මතා ටිකට නාම රූප කියලා කියනවා. ওই ධර්මතා ටිකට පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. එතකොට මෙන්න මේ නාම රූප දෙක නැත්නම් පංච උපාදානස්කන්ධය තමයි වර්තමාන අපේ ජීවිතය. විඥානය කියනකොට දකින්න ප්‍රතිසන්දි වශයෙන් මව් කුසකට බීජ කලයකට විඥානය දැකගත් හැටි ඒ නිසා විඥානයේ මේ රූපය අසුරු කරගෙන තියෙනකොට නාම රූපාදී භාවයෙන් නිස්ස වෙච්ච හැටි ඒ නිසා ආයතන හැදුන හැටි ඒ නිසා ස්පර්ශ වේදනාවන් විඳිනවා කියන මෙන්න මේ ධර්මතාව ටික තමයි අපේ ජීවිතේ. එතකොට අපිට තේරෙන විදිහට මේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික කැටි කළා කැටි කළා ගත්තොත් සිතයි කයයි කියලා ගත හැකියි. එතකොට මෙන්න මෙතන පවතින කයේ ස්වභාවය ටිකක් බැලුවොත් මම බොහොම සරලව මේ ටික මතක් කරන්නේ අපේ රූපය ගත්තාම පින්වතුනි කෙස් ලොම් නිය හම්මස් නහර කියන මෙන්න මේ කොටස් වලින් යුක්ත කන බුන ආහාරයෙන් හැදුණු රූපයක් කන බොන බත් පාන් කෝපින්නට කියන දේවල් දිහා බලන්න සත්ව හෝ සත්පුද්ගල නොවන අනාත්ම ආහාරයක් ඒ අනාත්ම ආහාරයේ නැමති හේතුව නිසා කෙස්ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මිදුළු ආදී සත්ව පුද්ගල නොවන රූපයක් තමයි කොටස් ටිකක් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් මේ කය ආහාරයේ නැමති හේතුවක ඵලයක්. එතකොට මේ කය ඇසුරු කරගෙන ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම සංහා කියන හේතුයෙන් පැමිණි විඥානය. චිත්තජයසික ටික. එතකොට මේ චිත්තජයසික ආහාරයෙන් හැදුණු කය ඇසුරු කරගෙන කයේ පිහිටලා තමයි පවතින්නේ. එතකොට ආහාරයෙන් හැදුණු කය ඇසුරු කරගෙන කයේ පිහිටලා පවතින මේ සිත හැම වෙලාවෙම රූප දකින්න සද්ධාහන ගන්ධ සුවඳ දැනගන්න රස විඳින ස්පර්ශයන් දැනගන්න සිතුවිලි සිතන කියන ක්‍රියාදාමයන් කරමින් ඉපද නිරුද්ධව පවතිනවා එතකොට ඒ ඒ වැඩ කටයුත්ත කරන සිතට නවාතනක් තමයි මේ ශරීරය. ශරීරයේ නැමැති ගෘහයේ පිහිටලා විඥානයේ නැමැති චිත්තචෛතික නැමැති නාම ධර්ම ටික පවතිනවා. ඕකට අපි කියනවා ජීවත් වෙනවා කියලා. එතකොට මේ රූපේ උපකාර ලැබපු නාම ධර්ම ටිකකුත් නාම ධර්මයන්ගේ උපකාරය ලැබපු රූපෙකුත් නාම රූප දෙකක් මෙතන තියෙනවා මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියපු තැන කෙටි කරලා රළු මට්ටමට දළුවාම ඕහොම තියෙන ටිකක් එතකොට මේ නාම රූප දෙක පිරිසිඳ නොදක්නකොට මොකද වෙන්නේ? සත් පුද්ගල දෘෂ්ටියක් අදහසක් ඇති වෙනවා. ඉතින් මෙතනදී මේ නාම රූප දෙකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා සංඛාර කියලා. එතනතුනි අවිද්‍යා සංඛාර කියලා කියන්නේ මේ නාම රූප දෙකට පෙර අවිද්‍යා සංඛාරයි කියලා හිතලා ඉන්න එහෙම නෙමෙයි. ලොකු දහමක් කියනවා. අපි පෙර ජීවිතේත් උපන්නා කියලා කොතනක හරි උපන්නා නම් එතනදිත් ලැබුණේ මේ වගේම කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර වලින් යුක්ත රූපෙකුත් ඒ කය ඇසුරු කරගෙන චිත්තචෛතසික ටිකකුත් පවතුනා ඒ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා අවිද්‍යාව සත්‍ය පුද්ගල අදහසක් ඇති කරගෙන සත්‍ය පුද්ගල දෘෂ්ටියක් හදාගෙන ඒ සත්‍ය පුද්ගලයේ ආරම්භය සිටින් කින් කිරින් කරමින් ඒ සත්‍ය පුද්ගලයන්ට සංහා උපාදාන වශයෙන් මේ මගේ දරුවා මේ මගේ ඥාතිය හිතවතා කියලා සත්පුද්ගල දෘෂ්ටියක් ඇති කරගෙන ඒවට තණ්හා උපාදාන වෙලා තිබුණු නිසායි විඥානයේ නැවත රූපයකට දැසගෙන අද මේ නාම රූප දෙක හැදුනේ කියන කාරණාව පෙන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් පෙර වැරද්ද දුරු නොකළ නිසා අද මේ නාම රූප දෙක හැදුනා. අදද මෙතන සත්‍යයක් ඉන්නවා හෝ පුද්ගලයෙක් ඉන්නවා හෝ තමන් ඉන්නවා හෝ තමන්ගේ කොටසක් තියෙනවා හෝ ආත්මයක් තියනා නෙමෙයි අදද අද මෙතනද අනාත්ම වූ හේතුප්‍රත්‍යයෙන් හටගත් නාම රූප දෙකක් පවතින. පුරාණ කර්මයෙන් කෙනෙක් ඉපදුනා නෙමෙයි පුද්ගලයෙක් ඉපදුනා නෙමෙයි අනාත්ම නාම රූප දෙකක් පවතින. අනුගුණ ආහාරයෙන් හැදුණු අර ඉස්සල විස්තර කළ විදිය රූපෙකුත් ඒක අය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටිකකුත් අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදක මේ මම කියන අදහසක් මා ඇති කරගත්තොත් මේ නාම රූප දෙක පිරිසිඳ නොදක සත්‍ය පුද්ගලය කියන වැරදි දැක්මක් ඇති කරගත්තොත් අද ඒ වැරදි දෘෂ්ටිය වැරදි දැකීම සත්ව පුද්ගල සංඥාව කිංගොතුනි අපි ළඟ තියෙන්නේ මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම නිසා සිතේ ඇතිරිච්ච ගතිය පුද්ගල සංඥාව. එතකොට අද නාම රූප දෙක පිරිසිඳ නොදකින්න අවිද්‍යාව තිබුණොත් මේ සත්‍ය පුද්ගල දෘෂ්ටිය අදහස ඇති වෙනවා සත්‍ය පුද්ගල දෘෂ්ටිය අදහස තිබුණොත් අපි ඒ ඉන්න සත්‍යයන්ට කැමති වෙනවා කැමති වෙලා ඒ දේවල් මගේ කරගන්න හදනවා තණ්හා උපාදාන වශයෙන් මනස හැසිරෙනවා එහෙම වුණොත් නැවත මේ විඥාණය රූපයකට බැස ගන්නවා ආයෙත් මේ වගේ නාම රූප දෙකක් හැදෙනවා එතකොට මේ සිද්ධියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක කාරණාවක් උත්තරයක් වෙන්නේ මේ පටිච්චසම්පාදේ ගවේෂණය කළාම අතීතයේදී නාම රූප ධර්මයේ පිරිසිඳ නොදැක පිරිසිඳ නොදැන සත්ව පුද්ගල අදහසක් ඇති කරගෙන ඒ සත්‍යයන්ට කන්හා උපාදාන වශයෙන් පැවතීම නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙමින් මේ නාම රූප දෙකක් අද හැදුනා අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නා කම තිබුණොත් අද සත්පුද්ගල දෘෂ්ටියක් ඇති වෙනවා ඒ සත්පුද්ගල දෘෂ්ටිය මත සංහා උපාදාන වුණොත් දරුවන්ට කැමති, දෙමව්පියන්ට කැමති, ඥාතින්ට කැමති, සහෝදරයන්ට කැමති, තමන්ට තමන් කැමති වගේ තැනකින් අපි සංහා උපාදාන වෙලා තිබුණොත් නැවත මේ විඥානයේ මව කුසකට පැමිණෙනවා කියන කාරණාව පෙන්වනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පුබ්බන්ති ඥානය පෙන්වුවා. පුබ්බන්ති ඥානය කියන්නේ පෙර පෙර විද්‍යා කර්ම නිසායි මේ දැන් මේ විඥාන නාම රූප උනේ. අපරන්ති ඥානය පෙන්වුවා අදාවිත් නාම රූප දෙක පිළිසිඳ නොදක සත්පුද්ගල අදහස තිබුණත් තණ්හා උපාදාන වෙලා අනාගතයට යනවා කියන එක පෙන්වනවා. පුබ්බන් සතරන්තේ ඥානෙ පෙන්වනවා පෙර රැවටුණු නිසායි නාම රූප දෙක පිරිසිඳ නොදක වැරදි දෘෂ්ටියක් ඇති කරගත්ත එක හේතු වුණා වර්තමාන ඉදීමට මේ නාම රූප ධර්මතාවයන් හදන්නේ අදද මේ නාම රූප ධර්මයක් පවතින තැනක අනාත්ම ධර්මතාවයක් පවතින තැනක සත්ත්ව පුද්ගල භාවයක් හටගත්තුත් අනාගතයට යනවා කියලා පුබ්බන්ත අපරන්තේ ඥානය පෙන්වන පෙර නිසා දැන් දැන් නිසා අනාගතයට එතකොට මෙතනදී උත්තරයක් එනවා අන්තිමට මේ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළාම පෙර අවිත් නාම රූප දෙක නොදන්නාකම නිසා නම් දැන් ආවි දැන් නාම රූප දෙක නොදන්නාකම තිබුණොත් වැරදි අදහසක් ඇති කළා අනාගතයට යනවා නම් මේ ඇති කලි මේ වෙනවා මේ ධර්මයන්ගේ හත ගැනීම මේ ධර්මය හත ගන්නවා එතකොට මේ ඉපදීම කියන එක නතර කරන්න බෑ කියන නුවණක් එනවා මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කල සත්පුද්ගල දෘෂ්ටිය පෙර නොවුනනම් සංහා උපාදාන නොවුනනම් අද මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගැනීමක් නැහැ. එහෙම වුණොත් නිබඳු ස්පර්ශයක් නිබඳු දුකක් අද පවතින්නේ නැහැ කියන නුවණක් එනවා. අද මේ නාම රූප ධර්මතාවය පිරිසිඳ දැකලා සත්පුද්ගල දෘෂ්ටියෙන් මම කියන අදහසින් අපිට මෙදෙන්න පුළුවන් නම් අවිද්‍යාව නැති කරගන්න පුළුවන් නම් නාම රූප ධර්මයේ යථා භූත ස්වභාවය දැකීම වශයෙන් විද්‍යාව උපදවා ගන්න පුළුවන් නම් මත්තේ මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් දැකගන්නේ නැහැ. එහෙම ජරා මරණ දුක නැහැ කියලා උත්තරයක් එනවා. එහෙනම් අන්තිමට හැමදාම පටිච්චසමුපාදයේ උඩින් ඉඳන් යටට කියෝ කියෝ ඉඳලා මෙනෙහි කර කර ඉන්න ඕනේ නැහැ. එක්ක උත්තරයක් එනවා මේ ටික කැටි කළා කැටි කළා අරගෙන අතීතයේදී මේ ඇත්ත නොදැක්ක නිසායි වර්තමාන මේ ජීවිතය හම්බුනේ. වර්තමාන මේ ජීවිතය ඇත්ත නොදැක්කුත් අනාගතයට ඒකාන්තයෙන් උපදින්න වෙනවා නම් අතීතයේ හටගත්ත ඒ ජීවිතය ඇත්ත දැක්කනම් කෙලෙස් නැති කළා නම් අද මේ වගේ උප්පත්තියක් වෙන්නේ නැහැ. එහෙනම් අද මේ ජීවිතයේ ඇත්ත දැක්කොත් ඇත්ත අවබෝධ කරගත්තොත් අනාගතයේට මතු නිබඳු ආත්ම භාවයක් ලැබෙන්නේ නැහැ නේද මේ ජරා මරණ දුක පවතින්නේ නැහැ නේද කියලා උත්තරයක් ලැබෙනවා. එතකොට වර්තමානයක ඇත්ත ඇති හැටි නොදැකීම තිබුණොත් දුක ඉවර නැහැ කියලා උත්තරයකුත් වර්තමාන ජීවිතයේ ඇත්ත ඇති හැටි දැක්කොත් මේ දුක නැතිකරන්න තියෙන ප්‍රතිපදාව ඒම ධර්මතාවයයි කියන නුවණක් වෙනවා. ওই පටිච්චසමුප්පාදේ ගවේෂණය කළාම එන්නේ ওই ටික. මොකද එයාට නුවණක් වෙනවා පුබ්බන්ති ඥානය ගැන පෙර සත්‍යයේ පුද්ගලයෙක් හිටියා නෙමෙයි. පෙරද මේ නාම රූප දෙක තියෙන තැනක ඇත්ත නොදන්නා කම නිසා සත්පුද්ගල දෘෂ්ටියක් හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසායි අද ඇවිල්ලා තියෙන්නේ. අපරන්ත ඥානය ගැනත් ඕනේ නෝ. සත්‍යයක් මැරෙනවා, සත්‍යයක් මැරලා උපදිනවා, මරණයෙන් පස්සේ කෙනෙක් යනවා නෙමෙයි. අද මේ නාම රූප දෙක පිළිසිඳ නොදකින්න කම තිබුණොත් ඒ අවිද්‍යාවෙන් සත්පුද්ගල දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ හේතුයෙන් තණ්හා උපාදානය කියන කෙලෙස් ඇති වෙලා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා. නැවත නාම රූප වෙනවා. එතකොට ඥාත නුවණක් වෙනවා පටිච්ච සමුප්පාද ධර්මතාවයක් කියලා. මේ ටික හරියට පටිච්ච සමුප්පාදේ තේරෙනකොට පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පටිච්චසමුප්පාද ධම්මේසු කංකති කියන ටික අත්හැරෙනවා. ඒ කියන්නේ පෙර මම හිතියද හිතියනම් කොහේ ඉන්නේද කොහොම ඉන්නේද මොන කෙනෙක් වල මොන කෙනෙක් විදිහට ඉන්නේද කියලා පෙර ජීවිතය ගැන තියෙන සැක සංකා අතරයි. පෙර මම කියලා කෙනෙක් හිතියන් හිතියා හෝ හිතියනම් කොහේ ඉන්නේද කොහොම ඉන්නේද කියන දෘෂ්ටි මෙයාට නෑ මොකද කුබ්බන්ති ඥානයේ තියෙන නිසා සංකා ඇතහැරෙනවා, සැක ඇතහැරෙනවා. මොකද්ද? පෙරද නාම රූප මේ වගේම නාම රූප දෙකක් හටගත්ත තැනක නාම රූප දෙක පිරිසිදු නොදන්නාකම නිසා මම කියන අදහසක් සත්‍ය පුද්ගලික කියන අදහසක් ඒ නිසා කෙලස් ටිකක් නම් පැවතිලා තියෙනවා. ඒ කෙලස් ටිකයි අද මේ නාම රූප දෙක හටගන්න හේතුව කියලා දකිනවා. අද අවිද්‍යාව තිබුණොත් අනාගතයේට මේ විඥානයේ දැකගෙන නාම රූප වෙනවා කියන ධර්මතාවයේ දකින නිසා ධර්මතාවයේ දකින නිසා අපරන්තේ සංගති කියන ටික අතහැරෙනවා මොකද්ද මරණයෙන් පස්සේ මම ඉපදෙයිද ඉපදෙනනම් කොහේ ඉපදෙයිද කොහොම උපදීද කොහොම වෙලා කොහොම උපදීද මරණයෙන් පස්සේ මේ සත්‍ය උපදීද උපදීනම් කොහෙද කොහොමද කියන අදහස් දෘෂ්ටි ටික අතහැරෙනවා. ඇයි හොඳට දන්නවා කෙනෙක් උපදිනව හෝ සත්වෙක් උපදිනව හෝ මම උපදිනව නෙමෙයි මේ නාම රූප දෙක පිළිසිඳ නොදැකීම නිසා සත්පුද්ගල අදහසක් ඇති කරගෙන ඒ තුල කෙලෙස් වශයෙන් පැවතුනොත් නැවත විඥානය නිසා නාම රූප වෙනවා මෙබඳු ධර්මතාවයක් හට ගන්නවා කියන කාරණාව තේරෙනවා. එතකොට පටිච්චසම්පාද ධම්මේසු කංගති මේ පටිච්චසම්පාදයේ පිළිබඳ යාට සැකයක් නෑ. මොකද පෙර දැන නුවණයි අනාගතය ගැන නුවණයි පෙරත් නිසා දැන් දැන් නිසා අනාගතයට යන ධර්මතාවය ගැන නුවණයි. මේ ටික හොඳට කෙනෙකුට තේරුනොත් ශික්ෂාය සංකති ශික්ෂාව ගැන සැක සංකා නැහැ එහෙනම් දුක් නැති කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද වර්තමාන මේ ඇත්ත ඇති හැටි දැකලා මේ අවිද්‍යා කර්ම සංහා කියන කෙලෙස් ටික නැති කළොත් නැවත ඉපදීමක් නැහැ කියන නුවණ යට හොඳට පිළිගනවා. ඔය උත්තරේ ඇති වෙනවා. එතකොට ඒකම මෙයා උච්ඡේද සාසත කියන දෘෂ්ටි දෙකෙන්ද මිදෙනවා. අවිද්‍යාව ඇති කල්හි කර්ම රැස් වෙලා සංහා උපාදාන වෙන ධර්මතාවය තිබුණොත් නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥානය පැමිණෙන නිසා ඉපදීම කියලා එකක් නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් වර්තමානයේ අවිද්‍යාව කියන ධර්මතාවය දුරු වුණොත් කර්ම කියන ධර්මතාවය නිරුද්ධ වුණොත් සංහාව කියන කෙලෙසි නැති වුණොත් නැවත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නොවන නිසා තියෙනවා කියලා කියන්නේ. නැවත ඉපදෙනවා හෝ නැහැ හෝ කියන අංශ දෙකත් අතහැරලා පටිච්ච සම්පද ධර්මයක් ගැන නුවණ එනවා. ඔන්න ඔය පටිච්චසම්පාදය හරියටම තේරුණොත් අතීතය ගැන තියෙන සැකය අතහැරෙනවා අනාගතය ගැන තියෙන සැකය අතහැරෙනවා ඔය අතීත අනාගතය නිසා වර්තමානයේ තියෙන සැකය අතහැරෙනවා ඒකම පටිච්චසම්පන්න ධර්මතාවය ගැන තියෙන සැකය අතහැරෙනවා මේ ධර්මතාවය හොඳට තේරෙනකොට මේ ධර්මතාවයේ පටිච්චසම්පද ධර්මයේ දේශනා කළ ශාස්ත්‍රීය මහන්සිය කෙරෙහි ඒ ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි සැකයක් කරනවා. සැකේ කියන එක මේ ධර්මයේ තේරුමුත් දුරු වෙන්න ඕනේ එකක් මිසක මේ පටිච්චසම්පදාය අවබෝධ නොවි චිකිත්සාව කියන එක නැත්නම් මේ සැකේ කියන එක දුරු වෙන්නේ නැහැ. එතකොට මේ පටිච්චසම්පදාය මේ විදිහට ගවේෂණය කළාම ලැබෙන උත්තරේ තමයි වර්තමාන අපි සත්‍ය පුද්ගලයා කියලා තියෙන තැනක පවතින ඇත්ත නොදැක්ක කමයි පෙර ජීවිතයේ මේ බඳු ජීවිතයක් ලැබුණ ලද ඇත්ත නොදැක්ක කමයි අද මෙතෙන්ට එන්න හේතුව අද ඇත්ත නොදැක්කොත් අනාගතයට යන්න වෙනවා කියන උත්තරය ආවා එහෙනම් පෙර ජීවිතයේ ඇත්ත දැක්කනම් අද මේ වගේ ඉපදීමක් නෑ අද මේ ජීවිතයේ ඇත්ත දැක්කනම් අනාගතේ ජරා මරණ දුකක් නැහැ කියලා උත්තරයක් ආවා. එහෙනම් වර්තමානයේ අපි පුද්ගලයා සත්‍යය කියන නැත්නම් මම කියන තැනක පවතින මේ නාම රූප දෙක නැත්නම් පංච උපාදානස්කන්ධයේ ඇර පිරිසිඳ ගත යුතුයි ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන උත්තරයක් එනවා. පටිච්චසමුපාදයේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා කියන්නේ ඕක ඔහි සත්‍යයනා කර කර ඉඳ තියෙන එකක්. එහෙම නෙමෙයි. ඒක නුවණින් බලලා මෙහෙම කෙටි උත්තරයක් ගන්නවා. ගත්තට පස්සේ දැන් මේ උත්තරය ආවේ පටිච්චසමුපාදයේ අවබෝධය නිසා. දැන් ඊට පස්සේ මෙයාට කාරණාවක් ඉතුරු වෙන මොකද්ද? එහෙනම් වර්තමාන අපේ ජීවිතේ නැත්තම් පංච උපාදානස්කන්ධේ නැත්තම් මේ නාම රූප දෙක පිරිසිඳ දැක ගන්න ඕනේ. එහෙම පිළිසිඳ දකින්න දකින්න එකට කියන සම්මා දිට්ඨි කියලා. එතකොට ඒ පිළිසිඳ දැක්කපු දවසට මිච්ඡා දිට්ඨිය දුර වෙනවා. ඔන්න දැන් මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න තැනට ඇත්ත තිහතියේ දකින්න තැනට අපේ මනස ගන්න ඕන කියලා උත්තරයක් ආවම දැන් මේ නාම රූප දෙක ඇත්ත ඇති හැටි දක්නටත් අපේ මනස ගන්ධ ප්‍රතිපදාවක් වුණා. ඒ පටිච්චසමුප්පාදයේ විදිහට ගවේෂණය කළා අපිට උත්තරයක් ලැබුණානේ මේ මම කියන නැත්නම් අපි කියන මේ ජීවිතයේ ඇත්ත නොදකින නිසා මේක අපව හැදෙන්න හේතුව මේ ටික ඇත්ත දැක්කනම් මේ කන් ආවිද්‍යාව නැති වුණොත් කෙලෙස් නැති වෙලා දුක නැති වෙනවා කියලා දැක්ක දැන් අපේ ජීවිතයේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ ඒක දකින්න තියෙන ප්‍රතිපදාවට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. කොනල් පටිච්ච සමුප්පාදයේ තේරිච්ච කෙනා සුදුසුයි භාවනා කරන්න. එතකොට භාවනා කරනවා නම් කෙනෙක් භාවනා කරte යුත්තේ හොම නැතිනම් එයා භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද කියන එකවත් දන්නේ නැති වෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න දැන් මෙන්න මේ වගේ අවබෝධයක් තියෙන කෙනා දැන් මේ තමන්ගේ ආත්ම භාවයේ ජීවිතය නැත්නම් මේ පංචපාදන ස්කන්ධය පිළිසිඳ දකින්නයි යන්නේ. ඒකට උපකාරී පිණිස සීලයක පිහිටනවා. පංචිල් හෝ අටසිල් හෝ එතකොට උපෝසත අෂ්ටාංග සීලයක හෝ නැත්නම් සාමණේර සීලයක හෝ දස සීලයක හෝ කුමන මට්ටමේ සීලයක පිහිටනවා. සීලයක පිහිටලා සමතකමටහනකින් හිත වඩනවා. සමතකමටහනකින් හිත වඩමින් මේ සත්ව පුද්ගල භාවයෙන් භාවයක් දැනෙන සත්ව පුද්ගල භාවයකින් හැඟෙන මේ සවිඥානික කය නුවණින් බලන ඒකට කියන විදර්ශනා කරනවා කියලා. දැන් සාමාන්‍ය ලෝකයා දකින්න දැක්මට වඩා විශිෂ්ටව බලනවා. සාමාන්‍ය ලෝකයා සත්‍ය පුද්ගලෙක් කියලා දකින්න තැනක නුවණින් බලනවා. මෙතන සත්‍ය පුද්ගලයා කියලා දකින්න තැනක තියෙන්නේ නාම රූප දෙකක් කියලා. මේව බලන්ද උත්තර ටික තමයි පටිච්චසමුප්පාදයෙන් ආවේ. එතකොට සම සීලයක පිහිටලා ඉන්නවා සමසකම කරන තියෙන හිත වඩන්නේ නුවණින් බලනවා. මොකද ඒකට හේතුව කොච්චර මේ නාම සත්පුද්ගල භාවයක් තියෙන තැනක Taman කියලා පෙනෙන තැනක තියෙන රූපේ ඇත්ත බැලුවට නාම ධර්ම ටික බැලුවට නීවරණ ධර්ම වැඩි නම් කොච්චර බැලුවත් පේන්නේ හරියට එක තැනක දුවනවා වගේ. සත්‍යයක්ම පේනවා, පුද්ගලයෙක්ම පේනවා, Taman කියලාම පේනවා. නීවරණ ධර්ම අඩු වුණොත් තමයි මේ බලන එක පේන්නේ. බුදුරජාණන් වහන්සේ ඔකට පෙන්වන්නේ උපමා කරන්නේ කම්මලක වැඩ කරන කම්මල් කටුවෙකුට. අපි කිව්වොත් දැන් ඔය දිග යකඩ කෑල්ලක් දුණු කළ කෑල්ලක් අරගෙන කම්මලකට ගියෝ ආයුධයක් හදන්න කියලා මේ මිනිසයා ගෙනිච්ච දුණු කළ කෑල්ල කුළු ගෙඩියෙන් ගහලා රත් කරන්න නෑ කුළු ගෙඩියෙන් ගහලා තලන්න හැදුව තලා ගන්න පුළුවන්ද? සලා ගන්න බෑ. සලා ගන්න පහසෙන් මෙයා මොකද කරන්නේ? වත් කරනවානේ. හොඳයි වත් කළා තැවිය නැත්තම් ආයුධය හදා ගන්න පුළුවන්. හොඳයි වැඩක් තියෙන්නේ. හොඳට දැනගන්න කම්මල් කරුවා යකඩේ හොඳට රත් කරනවා වගේ තමයි බුද්ධ ගුණ අසුභය මරණය මෛත්‍රී ආනාපාන සතිය වගේ කමඨහන් ටික තියෙන්නේ සමත කමඨහන් ටික තියෙන්නේ යකඩ රත් කරනවා වගේ නීවරණ ධර්ම දුරු කර ගන්න. යකඩ රත් කෙරුවට සැලී නැත්තම් වැඩක් නෑ වගේ නීවරණ ධර්ම දුරු වෙච්ච මනසකින් නුවණින් විදර්ශනා නොකළා නම් මෙනෙහි නොකළා නම් අර්ථයක් නෑ. දෙන්නේ නෑ. යකඩ රත් කරන්නේ ඒක තලා ගන්න පහසු වෙන්න. මිසක රත් කළ පැත්තකට තියනවා ආයෙත් එකකින් නිවෙලන ආයෙත් රත් කරන හැමදාම මේ මිනිස්සයා යකඩ රත් කර කර හිටියොත් ජීවත් වෙන්න ආයුධයකින් හදාගන්න පුළුවන් නෑ ඒ වගේ හොඳට දකින්ද අපි ආනාපාන සති භාවනාව කරනවා බුද්ධ ගුණ භාවනාව කරනවා අසුභය වඩනවා මෛත්‍රී භාවනාව කරනවා මරණානුස්සතිය වඩනවා ඔය ටික කර කර ඉන්න ඒ කියන්නේ යකඩ හැමදාම රත් කරන හැබැයි යකඩ කලන්නේ එතකොට වෙන්නේ මොකද්ද අපිට ආයුධයක් නම් හදාගන්න හම්බෙන්නේ ඒ වගේ හැමදාම සමතකමතහනත්නම් වඩනව වඩන්න පුළුවන්. නමුත් අපි ලකඩ කලන්නේ වගේ අපි මේ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික කය නුවණින් බලන්නේ නැත්තම් මෙනෙහි කරන්නේ නැත්තම් හරියට යකඩ කලන්නේ වගේ. ලකඩ රත් කර කර කලනවා වගේ කලනවා වගේ තමයි මේ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත කය නුවණින් හොඳට බලනවා. අධ්‍යත්තං වා කායේ කායන පසිවිරද තමන් කියලා ශරීරයට හොඳට යොමු වෙලා හොඳට සිහියෙන් ඇත්ත ඇති හිතේ බලන්න ඕනේ. අර මං කිව්වේ කෙස් ලොම් නියදත් කියලා කෙස් කියනකොට ඒකෙදිද දැන් අපි දන්නවා කෙස් ටිකක් කපලා අහකට දැම්මොත් අපිට කෙස් කියලා පේනවා තමන් කියලා පේනවද? නෑ. අන්නේ ඒ ගතිය හිතට හැඟෙන විදිහට කෙස් කියන එක අරමුණු කරනවා. ලොම් කියලා අපි මේ ශරීරයේ තියෙන රෝම කූප ටිකක් ගලවලා බිමට දැම්මොත් රෝම කූප ටිකක් කියලා කියන සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ Taman කියලා කෙනෙක්ද? නෑ. ඒ වගේ නිය පොතු හම මස් නහර එකින් එක වෙන් කළ වෙන වෙනම දැම්මොත් ඒ ඒ ද්‍රව්‍යයට එනවා නමුත් පුද්ගලයන් උපෙනෙනවා එහෙනම් දැනුත් මේ ශරීරයේ තියෙන්නේ සත්‍ය නොවන පුද්ගලයා නොවන තමන් නොවන ඒ ඒ කොටස් ටික. ඒ ඒ කොටස් ටික කෙස් ලොම් නියදත් හම්මස් කියලා හිමින් හිතෙන් මෙනෙහි කොට යුතුයි. ඊටමත් වේගිනුත් නෙමෙයි, ඊටමත් හිමිනුත් නෙමෙයි. අර අර්ථය තේරෙන විදිහට මෙනෙහි කළා කන බොන ආහාර නිසා මේ හැම කොටසක්ම හැදෙනව නේද කියලා හිතන්න ඕනේ. මේ ටික හිතන්නම ඕනේ මේ යකඩ කලන්නම ඕනේ එහෙම නැතුව සත්‍යරුවට නම් කවදාවත් ආයුධ හදන්න බෑ ඒ නිසා මෙහෙම කන බොන ආහාර නිසා මේ කොටස් හැදෙන්නේ කියලා හිතනවා සමන්ගේ ශරීරය බලනවා කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේදත් තුලින් යුක්තයි කියලා මේ කය බැලුවට තව මේ කය යෑමේම පෙනෙනවනේ රූපාගේ අරමුණ දකින්න කම වෙනවනේ. ඉතින් ඕක නිසා අපි සත්‍ය පුද්ගල කියලා රැවටෙන්න තව ටිකක් හේතුයි. ඒ නිසා මේ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකෙන් කරන වැඩ බලන්න ඕනේ. එතකොට ඒ කන බොන ආහාරයෙන් හැදුණු අර කෙස්ලුම් නේදත් කියන කොටස් වලින් යුක්ත මේ කය ඇසුරු කරගෙන පවතින මොකද්ද? පෙර නිබඳුම නාම රූප දෙකක් හටගත්ත තැනක නාම රූප දෙක නොදන්නා කම නිසා ඇති කරගත් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතෙන්ට පැමිණි විඥානය. අද මේ සිත මෙතෙන්ට හෙන්න හේතුව මොකද්ද? මේ වගේම කයකුත් සිතකුත් හැදුනහම ඒ දෙක නොදන්නාකම නිසා ඇති කරගත්ත පුද්ගල දෘෂ්ටිය පුද්ගලයන්ට කැමැත්ත සත්‍යයන්ට කැමැත්ත කියන කෙලෙසිය හේතු වෙලයි විඥානේ මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ බඳු හේතුවකින් පැමිණි විඥානේ මේ කය අසුරු කරගෙන පවතිනවා. කය අසුරු කරගෙන පවතින මේ සිත් හැම වෙලාවෙම මොකද කරන්නේ? ඇස් ඉදිරියට රූප දකිනවා නිරුද්ධ වෙනවා සද්ධාහන්නේ නිරුද්ධ වෙනවා ගඳ සුවඳ දැනෙන්නේ නිරුද්ධ වෙනවා මේ වගේ අරමුණු දැනගන්නා වූ ක්‍රියාදාමයක් කරමින් පවතිනවා. කය ඇසුරු කරගෙන සිතෙන් මේ වගේ වැඩ ටිකක් කරනකොට අපි උකට කියනවා ජීවිතය කියලා. මේ කය කය ඇසුරු කරගෙන පවතින සිත සිතෙන් කරන වැඩ ටික නොදන්නාකම නිසා අපිට පුද්ගලයේ රූප බලනවා පුද්ගලයේ ශ්‍රද්ධහනවා පුද්ගලයේ ගඳ සුවඳ ලබනවා පුද්ගලයේ රස විඳිනවා පුද්ගලයේ යනවා එනවා වගේ දෘෂ්ටි ටිකක් ඇදලා තියෙනවා එතකොට හොඳට මෙතන මෙයා බලනවා ආපහු අර වගේ රූපේ ගැන බලලා ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටිකෙන් මේ රූප දැකීම, ශබ්ද ඇහිීම, ගඳ සුවඳ දැන ගැනීම කෙරෙන්නේ නේද කියලා බලනවා මේ කයට රූප පෙනෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ නේද කියලා බලනවා. තව ටිකක් තර්කානුකූලව නම් හිතලා බලනවා ඇත්තටම කෙනෙක් නැරෙනවා කියලා කියන්නේ මේ සිත නැත්තම් විඥානය නිරුද්ධ ඒකෝ රූප පෙනෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ එහෙනම් ඇත්ත තමයි අදත් මේ ගෙඩි පිටින්ම පුද්ගලයේ ජීවත් වෙලා පුද්ගලික වැඩ කටයුතු කළා නැහැ. මේ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් තමයි අපි රූප දකින්නවා ශබ්ද අහනවා කියන ටිකක් කරලා තියෙනවා. නමුත් කය නැමැති ගේ තුල ඉඳගෙන කයේ පිහිට ලබාගෙන කය තුල පිහිටලා ඉන්න සිතෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. අපි හැමෝගෙම ජීවිත මනෝමය මට්ටමක තියෙන්නේ. ඒ මනෝමය ජීවත් වෙන ජීවිතයට පිහිටා හිටින්න ගෘහයක් තමයි මේ කය. ඉබ්බට ඒ කත්තම Tamange ගේ වගේ මේ කෙස්ලුම් නේද ධම්මස්නහර වලින් හැදලා තින්නේ අපේ කත්ත. ගේ මේක මම එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නායම් වික්‍රේ කාය තුම්හකම් මහණෙනි කාය උඹලගේ නෙමෙයි. නාපි අඤ්ඤේෂ සරුසෙනෙකුගේත් නෙමෙයි. පුරාණ නිදම් වික්‍රේ කම පුරාණ කර්මෙන් හටගත්තේ. ඉතින් ඉබ්බ යන යන තැන කටුව අරගෙන යනවා වගේ උගල යන්න අපි මේ ඔක්කොම යන යන තැන මේ කටුව පිටින් යන්නේ. මේ කටුව ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි රූප දකිනවා මේ පෙනෙන අරමුණට චුක්කත් මේ කය සම්බන්ධ නැහැ දැන් මෙතන ඉඳගෙන ඉන්න මට ඔයගලම පේනවා. මේ පුටුවටත් පේනවද? නෑ. පුටුව උපකාර වෙලා තියෙන මට ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න මට ඔයගලම පේනවා. හුතුවයි මේ ඉදිරියෙන් තියෙන රූප පෙනීමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මේ පුටුව වගේ තමයි කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේ නහර වලින් යුක්ත මේ රූපේ. මේ රූපය හරියට බලන්නේ කිසිම අරමුණක් පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, දැනගන්න බෑ. මේ පුටුවේ ඉඳගෙන ඉන්න මට මේ රූප පෙනෙනවා වගේ මේ කය අසුරු කරගෙන පවතින හිතට තමයි මේ රූප පෙනෙන රූප දැනගන්න හිත නම් තමයි චක්කු විඥානය කියලා. මේ කය අසුරු කරගෙන පවතින හිතට තමයි ශබ්ද දැනෙන්නේ. ශබ්ද දැනගෙන හිත නම් කරන සෝත විඥානය කියලා. කය අසුරු කරගෙන පවතින හිතට තමයි ගන්ධ සුවඳ දැනෙන්නේ. ඒ හිත නම් කරනවා ගාන විඥානය කියලා. කය අසුරු කරගෙන පවතින හිතට තමයි රස දැනෙන්නේ. ඒකද චිවහා විඥානය. කය අසුරු කරගෙන පවතින හිතටයි කයට ගැටෙන දේ දැනෙන්නේ. මේ කයට දැනෙන්නේ නැහැ. ඒකට කියනවා කාය විඥානය කියලා. කය ඇසුරු කරගෙන පවතින සිතෙනුයි සිතුවිලි සිහි කරලා දැනගන්න. ඒකට කියනවා මනෝවිඥානය. එතකොට අපි ඔක්කොම ඒ සිතට කෙලින්ම අරමුණු වෙන අරමුණු දැනගැනීමෙන් ඒවම සිතෙන් හිතමින් මනෝමය ජීවිතයක් අපි ගත කරන්නේ. මනෝමය මට්ටමේ. නමුත් අවිද්‍යාව නිසා කබලින්කා හරි බැඳිලා ඉන්නේ. කෙලෙසයකට බැඳිලා ඉන්නේ. මේ කෙලෙසී කැපුණු දවසට මේ කටු අතහැරනවා අපි. මේ කය මම කියන මිනිහ අතහැරෙනවා. එතකොට කියනවා අනාගාමී කියලා අනාගාමී කියන්නේ මේ කබලෙන් කහරින් යන මිදුණා. එතකොට මේ කයට ගැහුවක් දැන්නත් එයා මේ කයට මෙම කියලා බහින්නේ ඕගලන්ට මේ කෙනෙනකොට කෙනෙන දෙයට මේ කය ඈඳිලා කෙනෙන තාක් දකින්ද කන බොන ආහාර යුක්ත කාම ලෝකයේ තුල ඉපදීම කියන එක හිස් නෑ කියන එක. යම් දවසකදී බලා ගන්න පුළුවන් නම් මේ කයේ පිහිටලා ඉන්න සිතෙන් මේ අරමුණ දකින සිද්ධිය ඔයගොල්ලන් දැක ගන්න පුළුවන් මට්ටමට එනකොට එනවනම් මේ කය අත්හැරෙනවා. මම මතක් කළේ හරියට මේ නාම රූප දෙක බලබලා ගියොත් අපිට රූපේ කියන එක කනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම එකක් ඒ කය අසුර කරගෙන පවතින සිතෙන් රූප දෙකෙන් සද්දෙහිම ආදී ක්‍රියාදාමයක් කරනවා මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම නිසා මම කියන අදහසක් ඇති වෙලා තියෙනව නේද මම කියන හැඟීමක් ඇති වෙලා තියෙනව නේද කියලා ඔන්න ටිකක් බලන්න ඒ කියන්නේ අන්න යකඩේ ටිකක් තැල්ලුවා දැන් ටිකක් කනකොට නිවෙනවා යකඩේ අන්න අර ඇති කරගත සමත ගතිය ආදී දැන් ටිකක් බලන්න දැන් ආයෙත් යකඩේ ලිපට දාලා රත් කරන්න ඕනේ දැන් ආයෙත් මෙනෙහි කරන්නේ නැතුව හොඳට සමතකම තහන ආයෙත් වඩනවා. ආනාපාන සතිය ආයෙත් හොඳට වඩලා ආයෙත් යකඩ අරගෙන කලනවා වගේ ඔන්න ආනාපාන සතිය නතර කරලා ආයෙත් සත්පුද්ගල භාවයට හිතෙන අරමුණක් ගන්නවා අපි කියමු දරුවා කියලා. අපිට දරුවා වගේමයි කෙනේ. නමුත් එහෙම කෙනෙක්දි හොඳට ගන්නවා ඒතන තියෙන රූපෙද. කේස් ලොම් දානීය දත් හම්මස්නහර කියලා මේ වගේ එකින් එක බලලා කන බොන ආහාරෙන් හැදිලා තියෙන්නේ හොඳට බලනවා එතනද ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය නැත්නම් අවිද්‍ය පෙර අවිද්‍යා කර්ම නිසා එතනද තියෙන අවිද්‍යාව. ඔය ඔය වගේම නාම රූප දෙකක් හටගත්තාම ඒ බව පෙර නොදන්නාකම නිසා කර්ම කරලා සංහව උපාදාන වෙලයි විඥානයේ ওই රූපය අසුර කරගෙන පවතී. එතකොට ඒ අවිද්‍යා කර්ම හේතුයෙන් දැනෙන ඒ කය අසුර කරගෙන පවතින හිත නිසා එතනද රූප දකින්නේ නේද? ඒ කයේ පිහිටලා පවතින හිතෙන් නේද එතනද සද්ධාහන්නේ. එතකොට රූප බලන සද්ධාහන ගඳ සුවඳ බලන දරුවෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා එහෙම නෙමෙයි. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ ටික හොඳට හිතන්න. ඒ බඳු වැඩ ටිකක් කරන්න හිතට උදව් වෙලා තියෙන ආහාරයෙන් හැදෙන මේ කය කියලා හොඳට හිතනවා. මේක මේ බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක්වත් නෙවෙයි පවතින ඇත්ත. මොකද අපි මේ නිවන් දකින්න යනවා කියලා කරන්නේ සත්‍ය අවබෝධයක් කරන එක මිසක ආයෙත් මේ මනෝලෝකෙක ඉන්න එකක් එහෙම නෙමෙයි. ඇත්තටම බෞද්ධ ඇත්තක් දකින්න යන්නේ. ওই විදිහට හොඳට බලනවා. කලලා මේ නාම රූප දෙක නොදන්නා කම නිසා දරුවා කියන අදහසක් ඇති වෙලා තියෙනවා නේද? දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා නේද? කියලා ඔන්න ටිකක් මෙනෙහි කළා. මෙනෙහි කරනවා දැන් ආයෙත් යකඩේ නිමිලා. අර සමාධි ගතිය ආදී. දැන් ආයෙත් මෙනෙහි කරන එක නතර කළා ආයෙත් අර යකඩේ රත් කරන්න ඕනේ වගේ ආයෙත් සමත නිමිත්තක් ආතෙනවා. ඒ වගේ සමත විදර්ශනා යුගනන්තව ආනාපාන සතිය හෝ අසුභය හෝ කුමන හරි කමතහනක් සතෙනෙමි සිත සබාගෙන කමතහන සමත කමතහන ටිකක් වඩනවා වඩලා ඒක හිතාමතාම නතර කළා අජ්ජත්මවා කාය කායන පස්සේ වෙච්ච ආධ්‍යාත්මික කය නාම රූප ආදී භාවයෙන් නුවණින් බලනවා ඊට පස්සේ ආපෝ සමත කමතහන වඩනවා සමත කමඨහන වඩලා ඒක හිතාමතාම නතර කරලා ආපහු මොකද කරන්නේ සත්ව පුද්ගල භාවයේට දැනෙන හැගෙන නාම රූප දෙක ආයතික බලන මේ වගේ සත්ව පුද්ගල භාවයට දැනෙන තැනක පවතින නාම රූප දෙක නුවණින් බලමින් සමතකමතාවකින් හිත වඩනවා සමතකමතාවකින් හිත වඩමින් නාම රූප දෙක බලනවා දැන් මෙයා සමතීදර්ශන යොග නද්ද වැඩෙනවා සීලයක පිළිපලා පවතිනවා. මෙහෙම ටික ටික ටික ටික කරන්න කරන්න මේ පුද්ගල සංඥාව අඩු වෙනවා. බලන්න අපි භාවනා කළාට අපි ගාව තියෙන කෙලෙස් හෙල්ලිලවක් තියනවාද කියලා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහව, පරිගැනීම එකට සමහරවිට බණ දහම් ඉගෙන ගන්න ආවත් රණ්ඩු වෙනවා. වෙන්නේ නැද්ද? ඒක එක්ක මොකද මේකට හේතුව? ඒ තුලද පුද්ගල භාවයෙන්ම දැසගෙන මේ තියෙන අර්ථය කියන එක තේරුම් අරගෙන නෙමෙයි මේ කරන්නේ. ඊට පස්සේ ධර්ම රණ්ඩු යන්නේ. ඈ ඒක ඒකට හේතුව කෙලින්ම තව බණ දහම් ඉගෙන ගන්න පුද්ගලයෙක් මේ දිවි වෙලා. ਉਹ බණ දහම් ඉගෙන ගැනීම නිසා පුද්ගල භාවය දුර වෙන්න ඕනේ මිසක ආයෙත් තවත් පුද්ගලයෙක් බණ ඉගෙන ගන්න ගියොත් ওই ප්‍රශ්නේ වෙනවමයි. එතකොට පටිච්චසමුප්පාදේ දන්නා පුද්ගලෙක් දිහි වුණොත් ආයෙකින් බේරිලා ඉවරයි. නමුත් පටිච්චසමුපාදේ ඉගෙන ගැනීමම පුද්ගල භාවයේ දුර වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒකට හේතුව අපි මොන හරි දෙයක් කරන්න හදන්නේ නැදින් අල්ලගෙන. කල යුත්තේ මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන නෙමෙයි. මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සසර දුකින් සාපලද්ද කෙනෙක් වගේ ධහමට හිත තබන්න කියලා. අහිංසකව හිත තබන්න කියලා. අනිත් කෙනෙක් තමන්ගේ කෙස් ඇටි පාද දිනන ගියත් මේ අනේ මගේ අතිනුත් ඔය වගේ වැරදි වෙන්න පුළුවන් කියන තැනකින් හිතලා මට සිල්තු මනසකින් කටයුතු කරන්න කියලා. ඉතින් එහෙම කෙනෙකුට ඒ වගේ මත්තමකට විතරයි හරින්නේ මේකට ආගම පක්ෂයක් පන්තියක් රටක් ඕස්ට්‍රේලියාව ලංකාව ඉන්දියාව එහෙම එකක් නැහැ. යථාර්ථය එකමයි. ඉතින් මම මේ මතක් කරන්නේ මේක ජීවිතේ සෙල්ලම් කරන එකකුත් නෙමෙයි. ඒ නිසා හැම දෙනාම ටිකක් බුද්ධිමත් වෙන්න නිහතමානී වෙලා මත සිල්තු මනසක් ඇතුව මේ ධහම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න එතෙන්දී මතක් කරන්න තියෙන මෙන්න මේ වගේ සහේතුක සිද්ධියක් තියෙනවා. ඉස්සෙල්ලා අපි බස් එකට නැගින්න ඉස්සෙල්ලා බෝඩ් එක බලනවා නේද කොහාටද යන්නේ කියලා. ඒ වගේ භවනා කරන්න ඉස්සෙල්ලා මොකටද කරන්න කියන එක බලා ගන්න. ඒ කරන දේ හේතු ඇසුව කරන්නේ. එහෙම නැත්නම් ඔහේ කරන්නම් වාලේ කරනකොට කියන්නම් වාලේ කියනකොට අපි ඕකේ වචන කික්කයක විතරයි අර්ථය බලන්නේ. නමුත් මම පොඩි කතාවක් ඔයගලන්ට කියන්නම්. මේ වචනයෙන් තේරෙනකොට කොච්චර හුද්දට හරි මේක හරියට හරි කියලා ඔයගලන්ට තේරෙයි වචන. එහෙම කොච්චර හරියට හරි කියලා තේරුණත් වචනේ තේරුණා වචනේ හරි කියලා වචනේ අල්ලගන්න එපා වචනකින් නෑ ඊට පස්සේ කනවන ප්‍රතිපදාව බලන්න ප්‍රතිපදාවිනුයි ශාසනය කියන්නේ මිසක වචන ටිකකින් නෙමෙයි මම ඔකට කතාවක් කියලා කිව්වේ ඔගොල්ලෝ අහලා ඇති අසුවේ ශාසකේ හිටියා ඉන්දියාවේ බොහොම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ක්‍රිෂ්ණමූර්ති කියලා අහලත් ඇති එතකොට ඔය ක්‍රිෂ්ණමූර්තිතුමා බණ කිව්වහම ඒකයි නුවණ නැති කෙනෙක් අද්දල හඳුනා ගන්න බෑ. මෙයක් කියන්නේ බුදුදහමයි කියලා ඔක්කොමලා කිව්වේ. අපේ ස්වාමීන් වහන්සේලා පවා සමහර අය ලියලා තියෙනවා ඒකට පසුව අද මම දැකලා තියෙන බුදුරජාණන් වහන්සේගේ සත්‍යපට්ඨානයට කළ අටුවාවක් බොදේ කියලා. එයාගේ හැකියාව දක්ෂය කොච්චර කමද කියලා සමහර කිව්වා මතු බුදු වෙන මෙද්බෝසතන් වහන්සේ කියලා. මම ඒක ටිකක් කියන්න. මේ ක්‍රිස්තුමෝත් සමාස යමක් විචාරාත්මක චින්තනය ඇතිවලා තියෙන්නේ අවුරුදු 9යි. එයායි මල්ලි ගෙදර ඉන්න කාලේ මල්ලි මැරලා තියෙනවා හදිස්සියේ. මරණ වෙලාවේදී අම්මා හයියෙන් ඇඬවලු කෑ ගහ කෑ ගහ කෑ ගහ අඬනවා. ඉතින් මෙයා බැලුවලු අම්මා හරියට අඬනවා. දුක් වෙනවා කෑ ගහනවා මෙයා හිතියා. දවසක් ආපහු ඕක දැන් කාලයක් ගියාට පස්සේ බස් එකකට යන්න දැන් ක්‍රිෂ්ණමූර්තිතුමා පොඩි අවුරුදු 9යි වයස බස් වලට එකකට වෙලා ඉන්නවා අම්මත් එක්ක. ඉන්නකොට කාරේ මිනිහක් ගෙනියනවා මිනිස්සු කෑ ගහ අඬාට. මෙයා අම්මා දිහා බැලුවා අම්මා අඬන්නේ හරි ප්‍රශ්නයක්. දැන් ගෙදර මල්ලි නරුණු දවසේ අම්මා ඇඬුවා මේගොල්ලෝ ඇඬුවේ නෑ. දැන් මෙතනදී මේගොල්ලෝ අඬනවා අම්මා අඬන්නේ. මෙයාට හිතුණා මේකට හේතුව මේ මමත්වයේ නේද? මම කියලා අල්ලගන්න එක නේද මේකට හේතුව. මේ මම කියලා අල්ලගන්න එක නිසා තමයි දුක එන්නේ කියලා හිතන උපසමෝත්සවාට. එතකොට දැන් බලන්න අපිට හිතන බුද්ධහම නෙමෙයි කියලා. බුද්ධහමයි කියලා හිතන්නේ ওই ටික කියපු ගාමම ඕගොල්ලෝ ටක් ගාලා මොකද කරන්නේ හරියටම හරි වෙනනම් වරදින්න තරම් බලන්න මොන තරම් ඇත්තද කියලා යනවනේ. නමුත් ওই වචන ටිකෙන් නෙමෙයි බුදුදහම කියන එක විද්‍යමානයි. ඕක ඕන කෙනෙක් ওই ලෝකයේත් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් බුදුදහම කියන්නේ ඊට පස්සේ ලෝකෙන් එතර වෙන ප්‍රතිපදාව දිහා බලලා ශාසනය කියන්නේ මිසක ලෝකයේත් වචන ලෝකයේත් පෙන්වලා නෙමෙයි ওই ලෝකයේත්. ලෝකයේත් බලන ලෝකයේත් තේරෙන අය කවුරුත් එනවා බොහෝ විටක. නමුත් ඒකට පෙන්වන ප්‍රතිපදාව පෙන්වන තමයි අපි සැලකෙලමත් වෙනවා. ඊට පස්සේ ඔන්න ඔතනින් තමයි ප්‍රසමුතුමාගේ විචාරාත්මක චින්තනය අවදි වෙලා තියෙන්නේ. මම ඒ පොත්පත් දෙකට බැලුවා ඉස්සර. සවිදෙන් ඉස්සර. එතකොට ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා පහු කාලෙදී හැම මොහොතකම උපදින්නේ හැම වෙලාවෙම අලුත් දවසක්. අලුත් ටිකක් පායන හැම මොහොතකම අස්පරෙන් සප්පරේ මේ ලෝකෙ වෙනස් වෙනවා. නැවුම් බවක් තියෙනවා. නමුත් අපේ ජීවිත අතීතයේ නැමැති එකම ධර්මතාවයකින් පල් වෙනවා. ඒ කියන්නේ ඊයේ දැකපු කෙනාමයි අද පේන්නේ. අද දකින කෙනාමයි හෙට පේන්නේ. දැන් ටිකට ඉස්සෙල්ලා දැකපු කෙනාමයි තව ටිකකින් පේන්නේ කියලා අපේ ජීවිතේ එකතැනක පල් වෙනවා. නමුත් ලෝකේ අපිට පෙනෙන වැටෙන දේෙන් ඔබ්බේ පවතින දේ හැම වෙලාවෙම වෙනස් වෙනවා. මේකට හේතුව මොකද්ද? අපි සිතුවිලි වලින් මේ ලෝකෙ දිහා බලන හින්දා. දැන් කියන්නේ දැන් අපි මේකට කෝපය කියලා බැලුවාම සිතුවිල්ලකින් අපි මේ දිහා බැලුවාම ඊගා මොහොතේදී ඇසි ඉදිරියට එනකොට මේ කෝපය කියන එක අපිට සිහි වෙනවා සිහි වෙනක අපි දැනගන්නවා කියලා. ඒ හින්දා අපි අපේ මනසේ තියෙන එකේ ඉන්නවා මේක තේන්නේ නැහැ කියලා. නමුත් ඒකත් බලන්න බුදුහාමුදුරනකොට කොච්චර ඇත්තද කියන්නේ ඇත්තෝකම ඊට පස්සේ පණවන මාර්ගයේ කියන තැන බලන්න මේ ඔක්කොම ටික පෙන්නලා අන්තිමට මේකට කරන්න තියෙන දේ මොකක්ද දන්නවද නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි හම්බ වුණු දෙයක් ඒකට ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න කියනවා ප්‍රතිචාර නොදක්වා ඉන්න කියනවා දැන් ඔන්න අර අච්චර හොඳයි දැන් ඔක්කොම එනකන් එකඟු නැහැ කියලා. නමුත් ඒක බුදුදහම නෙමෙයි. ඊට පස්සේ පනවන මාර්ගය මොකද්ද? හිතන්නේ නැතුව ඉන්න කල්පනා නොකර ඉන්න කියන එකයි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නොහිත ඉන්න බව ප්‍රඥාවේ ආරම්භය නෙමෙයි. යෝනිසෝ මනසිකාර්ය ප්‍රඥාවේ ආරම්භය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති හැටියේ බලන එකයි මේක මෙදෙන්න තියෙන මග සම්මා දිට්ඨිය කියන එක මිසක නොහිතෙන එකක් නෙමෙයි. ඔක මට විස්තර කරලා දෙන්න වෙලාවදී මම මේක මතක් කළේ ඉතින් ගොඩාක් දෙනෙක් වචනයක් අහුනහම වචන දිහා වචනෙන් මොන තරම් ඇත්තද කියලා ඒ ඔස්සේ කටයුතු කරන්නේ. ඒක ඔබෙන් පවතින විචාරාත්මක චින්තනය නැති නිසා නමුත් ඔයගොල්ලෝ හොඳට සහේතුකව බලන්න හොඳට විස්තර නොකලත් කමන්නේ කරන්න කියන මාර්ගය හරියට පනවලා තියෙනවා නම් ඒක සමීපතයි කියලා හිතන්න. ඒ නිසා දහමක් හොයනකොට ඒ අනුව යෙදෙනකොට හැම වෙලාවෙම පනවන ප්‍රතිපදාව දිහා බලාගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් විශාල ප්‍රදේශයක් උපමා උපමයේ දීලා කරන්න ඕනේ දේශනාවක් මම සෑය සමාරකට සෑයකට කලේ බොහොම අපහසුයෙන් ඉතින් කෙටි අදහසක් විතරයි මට දෙන්න ඕනේ උනේ. භාවනා කරනවා කියලා හරි යම් කිසි කෙනෙක් කරනවා නම් මේ අපි ඔක්කොම කරන්නේ දුක නැති කරන්න ප්‍රතිපදාව පැහැදිලෙන්නේ. ඉතින් දුක නැති වෙන ප්‍රතිපදාව පුරන අපිට ඒකට උත්තර ටික ඉස්සලා ඇවිල්ලා තියෙනෝනේ. මේ පටිච්චසමුපාදයේ ගවේෂණය කළාම එනවා අතීතය අනුව බැලුවාම අතීතය අවිද්‍යා සංඛාරය කියලා කියන්නේ හිතලා නිකන් ඉන්න හින්දා නෙමෙයි. අතීතයේදීත් මේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා කර්ම හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා යෝගොල්ලෝ මෙතෙන්ට ආවේ අදත් මේ ඇත්ත ඇති හැටි නොදක කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වුණ නැවතත් මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා පෙන්වලා අද එහෙනම් ඇත්ත ඇති හැටි දැකලා අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නාම රූප පස්ස වේදනා තණ්හා උපාදාන නිරෝධෝ කියලා අද මේ කෙලස් ටික නිරුද්ධ කළා නැති ජරා මරණ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන උත්තරයක් වෙන්නලා වර්තමානයේක ප්‍රතිපදාවක් අරගෙන දෙන එහෙනම් සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තමයි මොකද්ද? එක එක විදිහකට දක්වන්න අපි මේ කෙටියෙන් සත්ව පුද්ගලයෙක් කියලා හැඟෙන තැනක පවතින ඇත්ත ඇති හැටි දකින්න. ඔන්න අපේ සම්මාදිට්ඨිය නැත්නම් අපේ විද්‍යාව කියලා ගත්තා. ඒ ඒ දකින්න උපකාර වෙනස සමතේක පිහිටියා සමතේ වඩා ගන්න උපකාරක නිසා සීලයක පිහිටි. සීලයක පිහිටි අපි මොකටද සමත කමතහනක් වඩන්නේ. ඒ කියන්නේ අපේ රත් කරගන්න සමත කමතහන වැඩි මොකටද? මේ සත්ව පුද්ගල භාවයට පෙනෙන අරමුණු වල ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න මොකටද? මෙන්න මේ අවිද්‍යාව මේ කර්ම, තණ්හා, උපාදාන කියන කෙලෙස් ටික ගෙවා ගන්න. එතකොට තමන් තුළ තණ්හාව කියන්නේ ඇලීම ගැටීම දෙක නැති පමණකින් කෙලෙස් නැහැ කියලා හිතන්න එපා. මේ ඇත්ත දැකීම නිසා තන් ඇලීම ගැටීම දෙක අඩු අන්න ඒක වහිතිකයි කියලා දකින්න. එතකොට මෙන්න මේ විදිහට දැනගෙනකොලොත් අපිට පුළුවන් අපේ නිවීම අපේ මිදීම අපිට හදාගන්න. ඉතින් ඒ සඳහා මේ දේශනාව හේතු වුණ සියුම් වේවා කියලා මතක් කරනවා. සුද අවශ්‍යකය සදානෙත් කියන්න තියෙයි. මේ මට ඉතින් මේ වගේ ලොකු දේශනාවක් කරන්න හැරෙන්නවත් කාලෙම අපි මේ කාලේ කෙටි උත්තරයක් ගන්න එකෙන් ඇත්තටම මේ පටිච්චසමුප්පාදයේ තියෙන ධර්මතාවය තියෙන්නේ උඩින් ඉඳන් යටට යටින් ඉඳන් උඩට කියෝ කියෝ ඉන්නවා ඉන්න එහෙම නෙමෙයි. අපි ඕක කියනවා භවනා කරන සමහර විට. සමත කමඨාන්කින් හිත වඩනවා පටිසම්පාදයෙන් එහෙම බලනවා. එහෙම බලන්න එකක් නෙමෙයි පටිසම්පාදයෙන් ඉස්සෙල්ලා පටිසම්පාදේ බලලයි භාවනාව කියනක උපදින්නේ. පටිච්චසමුප්පාදේ මේ විදිහට බැලුවහම උත්තරයක් ආවා මේ ඇත්ත නොදකින නිසායි මේ දුක ඇති වෙන ඇත්ත දැක්කොත් දුක නැති කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇත්ත දකින්න නම් මොකද කරන්න ඕනේ? සීලයක පිළිපදන්න වෙනවා උඩින් තමයි ආවේ ඇත්ත දකින්න බෑ අපිට මනස ආවරණය වෙලා නීවරණ ධර්ම වැඩි නීවරණ ධර්ම දුරු කරගන්නවා නීවරණ ධර්ම දුරු කරගන්න බෑ කාය වචන සංවරය කාය වචන සංවර කරගත්තා නීවරණ ධර්ම දුරු කරගන්න නීවරණ ධර්ම දුරු කළා මේ ඇත්ත බලන්න මේ ටික ඔහම මාරු මාරුට මාරු මාරුට කරනකොට ඇත්ත ඇති හැටි පේනවා තව ඔක ලොකු දර්ශනයක් කියන ඔය ඇත්ත ඇති හැටි පේනකොට නාම රූප දෙක පේනකොට දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා සහෝදර ඥාති හිතේසින් කියලා අපේ හිස්වල යම් හිම්මක් දැඳුමක් තියෙනම් ඒ ඔක්කොම ලෙහෙනයි දෙනවා. ලැබුණාම නීවරණ ධර්ම දුර වෙලා ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා කියලා කොටසක් තියෙනවා. ඒ ටික වුණාම තව ගැඹුරු දර්ශනයකට එනවා. ওই ටික උතෙන්ට වෙනකොට ඒව ගන්න ඕනේ වෙනවා. දකින්නේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි අහනදී ඇහිමෙන් පස්සේ නිරුද්ධයි ගඳ සුවඳ දැනෙන්නේ දැනීමෙන් පස්සේ නිරුද්ධයි කියලා පෙනෙන මට්ටමට එනවා අපේ මනස. අපිට කරන්න තියෙන ওই ටිකේ විතරයි. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා ආයතන හයක්ම ඇති ජීවිතයක මිදෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම මිදෙනවා. මේ එතකොට ඇහැ කන දිවනාසය ශරීරය කියලා මේ ආත්ම ආයතන හයකින්ම පරිහරණය කරන ජීවිතයෙන් ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින සතර ඉරියව්වෙන් මෙදෙන මෙහෙම පුද්ගල භාවයක් හම්බ වෙන්නේ මෙහෙම පුද්ගලයෙක් නෑ. පෙනෙනකොට පෙනෙනවා කියන අරමුණ විතරමයි වර්තමාන අනිත් ධර්මතා ඔක්කොම ඉපදිලා නෑ. පෙනෙනවා කියන එකම අරමුණේ හොඳට සිහියයි නුවණයි. ඊට පස්සේ යමක් අහනකොට පෙනෙනවා කියන අරමුණත් එක්ක අනිත් ආයතන ටික ඔක්කොම නිරුද්ධයි අහනවා කියන ආයතන විතරයි තියෙන්නේ. ඒකද හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙනවා කියන එක නිරුද්ධයි. ගිනි තෙල්ලක් කරකවනකොට වලල්ලක් පේනවනේ. ඒ වගේ අද මේ අපිට හතර ඉරියව්ව තියෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතරේ ගියවොත් ඉන්නේ ඉපදෙලා මරණකම් ඇහැ කන දිවනාසය ශරීරයේ ඇති බවට තේරෙන වගේ තේරෙන්නේ මේ ගිනි වලල්ලක් කියලා දකිනවා. රූප දකින්න දකින්නවත් එක්කම සමගාමීවම ඊගාසිත උපදිනකොට ඒට අමතරව ඒ අහන සිත ඉපදෙන නිරුද්ධ වෙනකොටම ගන්ධ සෝඳ දකින්න සිත උපදිනකොට මෙහෙම වේගයෙන් වෙනකොට ස්පර්ශ ආයතන හයම එක්කෙනෙක් පරිහරණය කරන පරිහරණය කෙනෙක් ඉන්නවා කියන තැනකින් අත්දැකීම් දෙන්නලා තියෙනවා. මේ ගිනි වලල්ලක් තියෙනවා. ඕගොල්ලන් දුක් විඳින්න ඕනෝලේ කෙලෙස්. සමාධිගත මනසක් වෙනකොට අර කෙලෙස් එක නැති වෙනකොට ගිනි තෙල්ල විතරයි තියෙන්නේ. ගිනි වලල්ලක් නෑ වගේ ගිනි තෙල්ල විතර රූප බලනකොට බලන එක විතරයි. අනිත් ආයතන මොකුත් නෑ. අහනකොට අහන එක විතරයි. අනිත් ආයතන මොකුත් නෑ. ගඳ සුවඳ දැනනකොට දැනෙන එක විතරයි. ඇත්ත උච්චරමයි. කොතන ගිනි තෙල්ලකින් දුක් විඳට ගිනි තෙල්ලෙන් රිංගන්න බැරි වුණාට අපහසුනට ඇත්තටම ඇත්ත තියෙන ගිනි ගිනි වලල්ලෙන් අපහසුතාවයක් විඳට අපි ඇත්තටම තියෙන ගිනි තෙල්ල විතරයි. ඒ මත්තමටම එනවා. එතකොට එයාට නින්දා පහස අහන්න, අනුන්ගනුන් අහන්න, ගුටි කන්ද ජීවිතයක් එහෙම නැහැ. එතකොට සම්පූර්ණම සීති භූතෝස්ම නිබ්බුතෝ කියලා කියන මම නිවුණ සිසිල් වුණා කියලා කියන්නේ ඒ ජීවිතේට දෙවියෙක් කියන්නත් බෑ බ්‍රහ්මෙක් කියන්නත් බෑ මනුස්සයෙක් කියන්නත් බෑ යක්ෂයෙක් කියන්නත් බෑ තිරිසනෙක් කියන්නත් බෑ ඒ කිසිම ඒ හැමෝටම යම් යම් මට්ටමක අස්පන්දිවනාස තියෙනවා ආයතන තියෙනවා මෙයාට එහෙම එකක් නැහැ ඉතින් මොන වගේ අද්භූත තැනකට යනකම් එනවා අද්භූත නෙමෙයි ඒක තමයි යථාර්ථය ඉතින් අපි මෙහි తాවකාලික වචනකින් දෙහිකින් හිර වෙලා හිටියොත් එහෙම නැත්නම් සිතේ ආනාපාන සතිය ආදී කමඨහනක් වඩනකොට ප්‍රීතියක් කොමෝදයක් සැහැල්ලුවක් සංසිඳීමක් ආලෝකයක් වගේ දෙයක් ආවම ඒක තුල නතර වෙලා හිටියොත් ඒක අල්ලගෙන හරියට ඉදෝලා බොහෝම රහත කන්න පුළුවන් ගෙඩියක් ගැට කාලේ කනවා වගේ එකක්. ඉතින් ඒ නිසා මේ වගේ තැනකින් රැවටෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව නුවණින් උඩට ගියොත් සමන්ත තමන්ව හොඳට තේරෙනවානේ අද මේ පුද්ගල භාවය පෙනෙනකොට මෙහෙම සීලයක පිළිතර සමතකමටහනකින් හිත වඩමින් නුවණින් බලබලා යනකොට හිතෙන් හිතන්නවත් ඕනේ ඔගලන්ට S දෙකතම පුද්ගල භාවය නැතිවෙලා තියෙන දවසක් දැන් සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි නාම රූප දෙකක් කියන්නේ කියලා ඕගොල්ලෝ හිතුවත් නෑ පුද්ගලයක්මයි කියන ගතිය යටින් තේරෙනව නේද? ඕක මාරු වෙනවා. මේ සත්‍යයේ මේ පුද්ගලයේ කෙනෙක් නේද කියලා වචන හිතුවත් නෑ එහෙම දෙයක් නෑ මෙතන තියෙන නාම රූප දෙකක් නේ කියන එකම පිළිట్లా හිතන දවසක් යනවා. කොන්න ඔය තැන දක්වා විතරක් කරන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික හිතට දැනෙන මත්තම වෙනකම් සමතකම ගහන වඩන. සමතකම ගහන වඩමින් ඔහොම බලනවා. ඒකට උපකාර පිළිස දෙයක තියෙනවා. ඉතුරු ගති ටික ඔය ආයතන හයෙම නිරෝධවල සලායත නිරෝධයක් කරන එක හතර ඉරියව්වෙන් නිරුද්ධ වෙන එක දකින අහන දේවල් දැකීමෙන් එහෙම පස්සේ නිරුද්ධ වෙනවා කියන ටික දක්ව ජීවිතය අරගෙන යනවා. එතකොට වැඩි දවස් නැහැ. ඇත්තටම මම කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබුණා කියන ඒ තරම් අමාරු සිද්ධියක් නෙමෙයි. හැබැයි ඔය හිත වැඩිමත් නම් ගැට ගහගන්න එපා. අර මොනක් දැක්ක හිස් බවක් ආවා. ඒ පටිච්ච සම්පදාය දැකලා කෙලින්ම කිව්වේ. ඒ කෙනෙකුට පේනවා නම් අද මේ නාම රූප දෙකක් කියන්නේ මේ නාම රූප දෙක ඇති වුණේ මෙබඳුම නාම රූප දෙකක් කියන තැනක අවිද්‍යාව ඇත්ත නොදන්නා කම නිසා මෙන්න මෙහෙම මෙහෙම කෙලෙසි හදාගත් එකයි මේ නාම රූප දෙක හැදෙන්න හේතුව. අද නාම රූප දෙක නොදැන පිළිසිඳ නොදක හිටියොත් අද මේ වගේ සත්පුද්ගල දෘෂ්ටියක් හැදෙන එහෙම මතු මේ නාම රූප දෙක හැදෙනව නේද කියලා මේ වගේ පටිච්චසම්පාදයේ දැක්කොත් සිලින්ම ඕගලන්ට පුබ්බන්ති ඒකාංකතිය අතර නපරන්ති ඒකාංකතිය පෙර පෙර තමන් හිතියද නැද්ද කියන ටික අනාගතයට තමන් උපදීද නැද්ද මේ කියන ටික ඔක්කොම අතහැරලා සක්කාදිට්ඨිය ඔක්කොම අතහැරෙනවා බුද්ධ ආදී අතතන කෙනෙක් කියන සම්පූර්ණ සත්‍ය අත්‍යක්ෂය අතහැරෙනවා මේ නුවණින් කළ යුතු එක ඒ කියන්නේ ආයේ හිත වඩාගෙන ඇස් දෙක වහගෙන හිස් බෝල් සුන්නේ බෝල් උන්නේ මෙහෙම අරමුණ දිහා බලනකොටම තක් ගාලා තමන්ට මේ නුවණ උපදින්න පුළුවන් හරියට හිතවල මේ ඕගලන්ට මේ ධර්මය සම්මර්ෂණය කරනවා නම් නියම න්‍යායට ඇවිල්ලා ධර්මය සම්මර්ෂණය කරනවා නම් බය නැතුවම කියන්න පුළුවන් Tamanට Taman දිට්ඨි සම්පන්නයි කියලා. හැබැයි ඒක බොරුවකුත් මේ මේ දහම් න්‍යාය දැකලා. ඒ නිසා ඒ වගේ දැනකුත් තියෙනවා. ඒ නිසා හිත වඩන එක තමයි රවටෙන්න. ඒක ගුණා කරන හිත වඩන එකට රවටෙන්න. ඒ කියන්නේ ලක්ෂණ තලන තැනින් සතුට වෙලා ඉන්නේ. ආනාපාන සතිය ආදී කමඨහනක් වඩනකොට අරමුණ සිවුම් වෙනවා කමඨහන් නොදෙමිය යනවා බොහොම සැහැල්ලුවක් දැනෙනවා දැන් අරමුණ නැහැ හිස් බවක් දැනෙනවා ආලෝකයක් දැනෙනවා අධික ප්‍රීතියක් දැනෙනවා දැන් මොනවා හරි දෙයක් වෙලා ඇති කියලා හිතන්න මොනවා හරි දෙයක් වෙලා තියෙනවා මොකද්ද දැන් හොඳට රැවටිලා තියෙනවා මොකද මේ හිතේ වැඩිමට සම්බන්ධ නැහැ දැන් හොඳට බලන්න ඇත්තටම අර නුවණින් බලන එක මේ පටිච්චසමුප්පාද සිද්ධියට නුවණින් බලනවා කියලා කියන්නේ දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධාන ලක්ෂණයක් තියෙන බුද්ධිය වෙච්ච අපසාරි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංගරත්නයේ කෙරෙහි ශික්ෂාව කෙරෙහි නොසෙල් වෙන සද්ධාන යුක්තයි පටිච්ච සම්පදායේ දිට්ඨා හෝති සුද්ධිත්තා පටිච්ච සම්පදාය දැක්ක මනාව දැක්කා මේ පටිච්ච සම්පදාය දැක්කපු නිසාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංගරත්නයේ කෙරෙහි සැක නැතිව ශික්ෂාව ගැන සැක නැති උනේ එතකොට පටිච්ච සම්පදාය දැකීමෙන්මයි ඥාන දිට්ඨි සම්පන්න කෙනෙක් උනේ එහෙම නැත්නම් මේ අවබෝධය නැතුව හිතන්නවත් එපා පටිච්චසමුපාදයේ අවබෝධය නැතුව එහෙම ධමයක් වෙන්නේ නැහැ පටිච්චසමුපාදයේ අවබෝධ වුණොත් මේක තේරෙනවා නම් ඔය කියපු විදිහට ඒකත් මේ වචන ටිකකට නෙමෙයි ඔය කියපු ටික ජීවිතයෙන් තේරෙනවා අය කවුරු නැහැ කිව්ව සම්මුත තේරුම් ගන්න ලෝකෙ මිනිස්සුන්ට අයිති නැති නෝනක් තමන්ට තියෙනවා ආර්ය භාවය ඇති කිරීම තමයි ඥාන දර්ශනයක් කියනවා කියන එක බොරුවක් නෙමෙයි. ඉතින් එහෙම දැනගෙන තේරුම් අරගෙන කරන්න ඇත්තට මේක අමාරු එකක් නෙමෙයි පුළුවන් එකක්මයි නමුත් එහෙම බැරි කෙනාට මේක අමාරු එකක්මයි ඕගොල්ලෝ මැරෙන්න කම්ම යකඩ රත් කර කර හිතුවත් කලන්න නැතුව ආයුධයක් හැදෙන්නේ නෑම ඒක එහෙමම එකක් ඒ වගේ මැරෙනකම ඕගොල්ලෝ බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රී භාවනා ආදී භාවනා කරන්න නමුත් ඕගොල්ලෝ මේ පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්නේ නැත්නම් නාම රූප දෙක මෙනෙහි කරන්නේ නැත්නම් ආයුධයක් හැදෙන්නේම නැහැ. මේ කම්මලේ කළා බැයිනම් වෙන කම්මලක ගිහිල්ලා ඒකට රත් කරනවා. ඒ කියන්නේ මෙතන මේව කළා අධිකම ලැබෙන වෙන තැනක ගිහිල්ලා බලනවා. ඒ ගිහිල්ලා කරන යකට රත් කරන ටික විතරනවා. ඒ කම්මලේදී ආයුධ හැදෙන්නේ නැහැ ඒක වරදින්නම නැති න්‍යායයක්. ඒ කම්මලේදී යකට රත් කරුවා ආයුධයක් නැහැ. ආයෙත් අතරේ තව කම්මලකට ගිහිල්ලා යකට රත් කරනවා. ඒ ඔය කම්මලේ දෝෂෙ නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා අපි ගෙදර ඉඳලා <laughs> මේක කරගන්න පුළුවන් වෙන කොහොමද කියන්නේ හරියට තේරුම. ඒ වගේ නුවණැති බුද්ධිමත්ව කටයුතු කරන්න, සමගින් යුක්තව කටයුතු කරන්න, විමසන නුවණකින් කටයුතු කරගන්න, කටයුතු කරන්න දුවන්නම් වාලේ දුවමින් තවත් කර්මයකට එකතු වෙලා කටයුතු කරන්න එපා කියන ටිකක් මෛත්‍රී සහගතව මතක් කරගෙන මගේ දේශනාව අවසන් කරනවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න අවස්ථානුකූලව ඉතින් ධර්මයෙන් දෙයක් අපි සාකච්ඡා කළා ශෝණය කළා. ඉතින් මේ කුසලිය අපේ පින්වත් ඥානිවරුන්ට අපි අනුමෝදන් කරනවා පින්වත් ඥානිවරුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවී චිර ජීවනයේ ලැබේවා සවදුරට සාසන මාමක කටයුතු කරගන්නට ශක්තිය ධෛර්යය පින්වත් ඥානිවරුන්ට ලැබේවා කියලා ආශිංසනය කරනවා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා මේ සියලුම දෙනාට මේ හේතුයෙන් සසර වසනාතුරු සාපිපාසාදී ජීවිත දුක්පත් අසන දින්දු භාවිකටපත් නොවේවා ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සෙනසී පරණ වැඩවදාලා උතුම් අජරාමර නිවන සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිළිසම් පාරමිතාවක් වේවා ආශිර්වාද කරමි. නමෝ වන්දනා කරන්නේ. දයබ්බවතන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආයුරෝග්ග සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නිවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සංජිතු